අමත පදං වැඩසටහන් මාලාව දැන් අපි වැඩසටහන් 20 ගණනක් පවත්වමින් විශුද්ධ මාර්ගයේ මුල පටන් සීල නිර්දේශය අවසන් වෙනකම් අපි සාකච්ඡා කරා. සීල නිර්දේශයෙන් එහාට දෙවනියට මේ සීලේ සීල පාරිශුද්ධියට වැදගත් වන අපිච්චතා සන්තුට්ඨිතා ආදී ගුණ දියුණු කරගන්න උපකාර වන තවත් එක කොටසක් වශයෙන් මේ දුතාංග සමාදානය දක්වන්නට පුළුවන්. ඒ අනුව දුතාංග නිර්දේශය අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කොයි විදිහටද දුතාංග සමාදන් වෙන්නේ කොයි විදිහටද දුතාංග පරිහරණය කරන්නේ මේ ආදී කටයුතු පිළිබඳව. මේ පිළිබඳව බදන්තාචාර්ය අනුබුද්ධ බුද්ධඝෝෂ මාහිම්පාණන් වහන්සේ මේ විශේෂ මාර්ගයේ ග්‍රන්ථයේ වෙනමම නිර්දේශයක් දක්වමින් වෙනම පරිච්ඡේදයක් දක්වමින් කොයි විදිහටද දුතාංග සමාදාන ආදිය සිදු කරන්න කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව අපට ත්‍රිපිටකයේ පෙළ දේශනා පුරාවට නොයෙක් තැන්වල දුතාංග පිළිබඳව වචනයෙන් නම් වශයෙන් හඳුනා ගන්න පුළුවන් වුණාට ඒ දුතාංග සමාදානයේ සිදුවන ආකාරය පිළිබඳව අපට කිසිම පෙළ දේශනාවක පැහැදිලි වෙන්නේ නැහැ. සඳහන් කරලා නැහැ. ඒ නිසා යම් කෙනෙකුට දුතාංග සමාදානයේ කොයි විදිහට සිදු වෙන්නේ කියලා දැනගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම මේ විසුද්ධි මාර්ගයේ ආදී අර්ථ කතා පරිශීලනය කළ යුතුමයි. ඉතින් මේකත් එක්තරා විදිහකට මේ අර්ථ කතාව තොරව අපිට මේ නිවන් මාර්ගයේ ගමන් කළ නොහැකි කියන කාරණය ඒ නිවන් මාර්ගයේ ගමන් කිරීමට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පෙළ දේශනාව විතරක් නොවේයි අර්ථකථාගත විස්තර විවරණයක් අත්‍යවශ්‍යයි කියන කාරණය පැහැදිලි වෙන තවත් එක තැනක්. මොකද අපි ගත්තොත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඊ타මත්ම කැමැති තමන් වහන්සේලාගේ මේ සීල පාරිශුද්ධිය ආදී ඒ වගේම අල්පේච්ඡතා ආදී ගුණාංග වැඩි දියුණු කර ගැනීම සඳහා විසුද්ධි මාර්ගයේ ඒ ගුණධර්ම වැඩි දියුණු කර ගැනීම සඳහා මේ දුතාංග සමාදාන ආදී සිදු කරන්ට බොහෝ ස්වාමීන් වහන්සේලා අපි දන්නවා ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන් වහන්සේලා දුතාංග පරිහරණය කරනවා දුතාංග සමාදන් වෙලා ඒවා පිළිපදිනවා. ඒ අනුව තමන් වහන්සේලාගේ මේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම වැඩි දියුණු කරගන්න විශාල පරිශ්‍රමයක් දරන බව අපි දන්නවා. ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් ගත්තහම මේ දුතාංග පිළිබඳව කරන කතා බහ භික්ෂුන් වහන්සේලාට අතිශයින් වැදගත්. ඒ විතරක් නෙමෙයි ගිහි පාර්ශවයන්ටත් මේ ගුණධර්ම අතිශයින් වැදගත්. දැන් අපි ගත්තොත් මේ දුතාංග අතරේ එකක් දෙකක් තියෙනවා ගිහි අයටත් යම් විදිහකට පිළිපදින්න පුළුවන්. නමුත් බහුතරයක් තියෙන්නේ මේ හැම දෙයක්ම භික්ෂුන් වහන්සේලා උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ අනුදැනලා දරලා තියෙන්නේ. එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට මේ දුතාංග පිළිබඳව කරන කතාබහ තේරුමක් නැහැ කියලා. නමුත් මේ දුතාංග පිළිබඳව තියෙන කතාබහ අපි හැම සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙනවා. මේ ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? මේ දුතාංග පිළිබඳව කතා බහ අහන ගිහි පින්නතුන්ට දැනගන්න පුළුවන් මේ නිවන් මඟ ගමන් කරන කුල පුත්‍රයෙක් කොයි තරම් Tamanගේ මේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම වැඩි දියුණු කරගන්නට කෙලෙස් ලියා හැරීමේ ප්‍රතිපදාව තුළ සල්ලේක ප්‍රතිපදාවේ කොයි තාක් දුරට පිළිපදිනවද කියන කාරණේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධ කර ගැනීම තුළින් Tamanගේ ජීවිතයේ අල්පේච්ඡතා ආදී ගුණාංග වැඩි දියුණු කරගන්නට තමන්ගේ අවධානය යොමු කරන්න මේ දුතාංග පිළිබඳව කරන කතා බහ වැදගත් වෙනවා. දැන් අපිට මතකයි මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේගේ මිලිඳු රජතුමා අහනවා එක්තරා විදිහකට මේ අනේ පිරිසිටුතුමා වැනි ගිහි උදවියත් සෝතාපන්න ආදී මාර්ගඵලයන් සාක්ෂාත් කරගත්තා නම් මේ භික්ෂුන් වහන්සේලා මේ තෙචීවරිකාංග ආදී පංසකූලිකාංග ආදී මේ බොහෝම දුකසේ සම්පාදනය කරන්න ඕනේ දුෂ්කර ප්‍රතිපදාවක් පිළිපදින එකේ තේරුමක් නැහැ කියලා මිරිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගේ මේ දුතාංග ආදී පරිහරණය කිරීමේ වැදගත්කම අවශ්‍යතාවය පිළිබඳව ප්‍රශ්න කරනවා. මේ වෙලාවේදී නාගසේන මහරහතන් වහන්සේ ඒ පිළිබඳව පැහැදිලි කරන්නේ රජතුමනි මේ දුතාංග පරිහරණය ආදිය අපට වැදගත් වෙන්නේ ජීවිතේ සංසාරේ මේ නිවන් සාක්ෂාත් කරගැනීමේ ගමනදී කොයිම ජීවිතයකදී හෝ මේ ගුණධර්ම අපි සම්පාදනය කළ යුතුයි. ඒ කොයි ජීවිතයේ හෝ මේ ගුණධර්ම සම්පාදනය කර ගැනීමෙන් ඇතිවන ඒ කෙලෙස් පැවීමේ ගුණාංග ටිකක් මෝදු වීමෙන් තමයි මුදුන් පමුණුවීමෙන් තමයි නිවන් සාක්ෂාත් කරගැනීමේ කටයුතු කළ හැක්කේ කියලා. එතකොට ඒ පසුගිය ජීවිතවලදී හෝ ඒ අදාළ ගුණධර්ම සම්පාදනය කරපු අය මේ ජීවිතයේදී සමහරට ගෘහස්ත විදිහට ඉඳලම කම්සප විඳින්මින් ඉඳවින්ම සෝතාපන්න ආදී මාර්ගඵලයන් සාක්ෂාත් කරගන්නවා. නමුත් ඒකෙන් හිතන්න හොඳ නෑ. ඒ තුළින් විතරක් අපට නිවන් දකින්න පුළුවන් කියලා. ඒ නිසා ඒ අය ඊට පසු ජීවිතවලදී මේ ගුණධර්ම සම්පාදනය කරලා තියෙනවා කියලා නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා අපි ගිහි උදවිය වශයෙන් මේ දුතාංග ආදී පිළිබඳව දැනගන්න ඕනේ. මේ නිවන් දැකීමේ ප්‍රතිපදාවට යොමු වෙච්ච කුල පුත්‍රයෙක් විසින් තමන්ගේ කෙලෙස් පවන වීරිය කොයි විදිහටද ඇති කරගන්නේ කියන අවබෝධය තමන් තමන් වෙතත් ඇති කරගන්න. ඒ අවබෝධය ඇති කරගන්නේ ඒ තුලින් අපටත් නිවන් දැකීම සඳහා ගිහි ආයට වුණත් කෙලෙස් ටිකක් තියාගෙන කෙලෙස් ටිකක් පෝෂණය කරලා කවදාකවත් නිවන් දකින්න බෑ. ඒ නිසා අපේ කෙලෙස් ටික මොනයම් ආකාරයකින් හෝ දුරු කරගත්තොත් අපි කෙලෙස් ටික මොනයම් ආකාරයකින් හෝ සංසිඳවා ගත්තොත් විතරයි අපට නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මගේ කෙලෙස්යක් තියෙනවා නම් මගේ ආහාර සම්බන්ධයෙන්, මගේ වස්ත්‍ර ඇඳුම් කලඳුම් සම්බන්ධයෙන්, සෙනසුන් සම්බන්ධයෙන් මේ ආදී දේවල් පිළිබඳව අපේ තියෙන කෙලෙස් ටික අපි අපට ඕලාරිකව වැටහෙන්නේ නැති ඊටාම සියුම් කෙලෙස් ධර්මයන් තියෙනවා. ඒ සියුම් කෙලෙස් ටික පවා දුරු කරගන්න අපි ගන්නා ක්‍රියාමාර්ගය ගොඩනංවා ගන්නද භික්ෂුන් වහන්සේලා විසින් මේ රකින දුතාංග පරිහරණ ආදී පිළිබඳව ඉගෙන ගන්න එක දැනගන්න එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි අද අපි මේ ලබා ගන්න දැනුම අපට සංසාරගත ජීවිතය අපිට මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණොත් අපි ඊළඟ ජීවිතයකදී මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා පැවිදි වීමකට ප්‍රත් වෙන්න අවකාශයක් ලැබුණොත් ඒ පැවිදි ජීවිතයේදී උනත් අපට නිවන් මඟ ගමන් කරන්න අදාපි මේ ලබා ගන්නා දැනුමත් ඔස්සේ අපිට ඇතිවෙන මේ ප්‍රඥාව කියන එක අතිශය වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා දුතාංග ආදී ගිහි පුද්ගලයන්ටත් ඉගෙන ගැනීම වැදගත් කියන කාරණේ අපි මේ විදිහට සිහිපත් කරමින් තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එදා අපි කතා කරා තෙලස් දුතාංග පිළිබඳව අපි සිහිපත් කරගත්ත මොනවද දුතාංග 13 කියලා. ඊළඟට එකිනෙක දුතාංගයක් පිළිබඳව වචනාර්ථ වශයෙන් අපි කෙටියෙන් සාකච්ඡා කරා මොකක්ද මේ දුතාංගය කියලා. ඒතර අද අපි එතනින් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ එක එක දුතාංගයක් අරගෙන මේ දුතාංගය කොහොමද සමාදන් වෙන්නේ කොහොමද මේ දුතාංගය බිඳෙන්නේ එහි උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියන ප්‍රතිපදාව ප්‍රභේදය කොහොමද සකස් වෙන්නේ මේ ආදී කරුණු පිළිබඳව දුතාංග සමාදන් වෙන යෝගියෙක් දැනගත යුතු අත්‍යවශ්‍ය කරුණු කාරණා ටිකක් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පංසුකූලිකාංගය පිළිබඳව. එනෝ අද දේශනාවේදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ පංසුකූලිකාංගය කියන එක කොයි විදිහටද අපි රකින්නේ කොයි විදිහටද පංසුකූලිකාංගය සම්පාදනය කරගත යුත්තේ කියන කාරණය. පංසුකූලිකාංග කතා. එතකොට අපි වචනාර්ථ වශයෙන් පංසුකූලිකාංගය පිළිබඳව කතා කරන්න තියදුනා. පංසුකූලිකාංගය කියන්නේ මොකක්ද කියලා පංසුකූලස් ධාරණම් පංසුකූලං කියලා කියනවා. පංසුකූල චීවරයක් දැරීමට කියනවා පංසුකූලං කියලා. ඒ පංසුකූලං සීල මස්සාති පංසුකූලිකෝ කියලා අපි අවචනාර්ථ පැහැදිලි කරා. යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ පංසුකූලයේ දැරීම Tamanගේ ස්වභාවය තමන්ගේ ඇවැතුම පැවැතුම බවට පත් කරගත්තා නම් ඒබඳු භික්ෂුන් වහන්සේ පංසුකූලිකයි කියලා අපි පංසුකූලික කියන වචනේ පැහැදිලි කරා. ඒ පංසුකූලික භාවය පංසුකූලික භාවයට අංගයක් වුණොත් ඒ පංසුකූලික භාවයට කාරණයක් වුණොත් ප්‍රතිපදාවට දුතාංගයට පංසුකූලිකාංගය කියලා සඳහන් කරන්න තියෙනවා. ඒ අනුව පංසුකූලිකාංගය කියලා කියන්නේ පංසුකූලික චීවරයක් දරන භික්ෂුන් වහන්සේ කියන්නේ. ඒතර පංසුකූලිකයි කියලා කියන්නේ මොකද? පංසුකූලිකයි කියලා කියන්නේ අතහරින ලද චීවරයක් කියන එකයි. ඒ කියන්නේ දැන් පංසුකූල කියන වචනයේ තේරුම අපි පැහැදිලි කරේ එතනදී රතිකා සුසාන සංකාර කූටහා දීනං යත්ත කත්තචි පංසූලං උපරි ටිතත්තා අබ්බුග්ගතත් හේන තේසු පංසුකූල නිවාති පංසුකූලං කියලායි සඳහන් කරන්න තියදුනේ. ඒ අනුව අපිට කියවේ රතිකා වීති සොසාන සොහොන් සංකාර කූටා දීනං කසල ගොඩවල් ආදී තැන්වල යම්කිසි තැනක පස්මත්තෙහි තියෙනවා කියන අර්ථයෙන් තමයි පස්මත්තෙහි පිහිටපු නිසා අබ්බුග්ගතත්තේන ඉහළට නැගී සිටිය දෙයක් කියන අර්ථයෙන් පංසුකූල කියලා කියවා කියලා. එතකොට තවත් විදිහකට ගත්තොත් පංසුකූල කියන වචනෙන් අපි හඳුන්වන්නේ අතහැරපු දෙයක්. අතහැරපු දෙයක් කියලා කියන්නේ අයිතිකාරයක් නැති දෙයක්. දැන් අපිට යමක් මෙරමා සතු දෙයක් අපි අරගැනීම මෙරමා සතු දෙයක් නුදුන් වස්තුවක් සොරසිතින් ගැනීම කියලා කියන එක සොරකම. නමුත් ඒ සොරකමක් වෙන නොදුන් දේ ගැනීම අපි යම්කිසි හේකින් අරගන්නේ අයිතිකාරයක් නොමැති දෙයක් නම් ඒබඳු අවස්ථාවකදී අපට සොරකමක් සම්පාදනය වෙන්නේ නැහැ. ඒතර මේ නොදුන් ඒ අයිතිකාරයක් නැති දෙයට අපි කියන්නේ පංසුකූලික දෙයක් කියලා. ඒ නිසා අදින්නාදාන පරාජික ශික්ෂාපදේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පංසුකූල සංඤ්ඤාසනාපatti කියලා. පංශකූල සංඥාවෙන් අරගන්න භික්ෂුන් වහන්සේට ආපත්‍යක් නැහැ කියලා. එතකොට දැන් පංශකූලිකාංග කතාවේදී අපට ඒ නිසා පංශකූලිකාංගය කියලා කියන්නේ යම් භික්ෂුවක් මේ විදිහට අන් කෙනෙක් සතු නොවන අයිතිකරුවෙක් නොමැති අතහැර දැමපු යම්කිසි වස්ත්‍රයක් තමන්ගේ චීවරයක් විදිහට අරගෙන දරා ගන්න භික්ෂුන් වහන්සේට තමයි පංසුකූලික අංගය රකින්න භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. ඉතින් මේ පංසුකූලික අංගයේ දුතාංගයක් වශයෙන් සමාදන් වෙලා රකින්න පුළුවන් දෙයක්. එතකොට කොහොමද අපි පංසුකූලික අංගයේ දුතාංගයක් වශයෙන් සමාදන් වෙන්නේ? ගහපති චීවරම් පටික්කිපාමි පංසුකූලිකංගන් සමාදියාමි කියලා සමාදන් වෙන්න පුළුවන්. පංසුකූලිකංගේ සමාදන් වෙන්න ගහපති චීවරම් පටික්කිපාමි පංසුකූලිකංගන් සමාදියාමි කියලා සමාදන් වෙන්න කියනවා. එතකොට ඒකේ වචනාර්ථය ගත්තොත් ගහපති චීවරම් පටික්කිපාමි. ගෘහපතීන්ගේ චීවරේ ප්‍රතික්ෂේප කරමි පංසුකූලිකාංග සමාදියාමි. පාංසුකූලිකාංගය පංසුකූලිකාංගේ සමාදන් වෙමි කියලා. ඒතර කියනවා මේ වචන දෙකෙන් මොකක් කිව්වත් පංසුකූලිකාංග සමාදානෙ සිද්ධ වෙනවා කියලා. ගහපති චීවරම් පටික්කිපාමි කියලා විතරක් කිව්වත් පංසුකූලිකාංගේ සමාදානෙ සිද්ධ වෙනවා. පංසුකූලිකාංග පංසුකූලිකාංග සමාදියාමි කියලා විතරක් කිව්වත් පංසුකූලිකාංග සමාදානෙ සිදු වෙනවා කියලා. නිසා මේ වචන දෙකෙන් මොනයම් හෝ වචනයකින් අපට පුළුවන් පංචකූලිකාංග සමාදානෙ සිද්ධ කරන්න කියන කාරණය අපට පැහැදිලි කරනවා. ඉතින් එතනදී පැහැදිලි කරන්නේ දැන් ගෘහපති චීවරේ ප්‍රතික්ෂේප කිරීම කියලා කියන්නේම එක්තරා විදිහකට පංසුකූලික භාවයටපත් වෙනවා කියන එක. පංසුකූලිකාංග සමාදම් වෙනවා කියලා කියන්නේ මේ එක්තරා විදිහකට ගෘහපති චීවරේ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණය. ඒ නිසා මේ විදිහට මේ කවර වචනයකින් නමුත් අපිට පංචකෝලිකාංග සමාදානය සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනුව අපි දැනගත යුතුයි එහෙමනම් යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් පංසකූලිකාංගේ රකින්න කැමති නම් පංසකූලිකාංගේ සමාදන් වෙන්න කැමති භික්ෂුන් වහන්සේ කෙනෙක් පංසකූලික චීවරයක් සොයාගන්න උන්වහන්සේට තියෙන ක්‍රමවේදයන් ටික මොනවද? කොයි විදිහටද පංසකූලික චීවරයක් සොයාගන්න පුළුවන්? ඒ අනුව පංසකූල ක්ෂේත්‍ර 23ක් තියෙනවා. පංසුකූල ක්ෂේත්‍ර 23ක් තියෙනවා. 23 ආකාරයකට භික්ෂුන් වහන්සේ කෙනෙකුට පංසුකූල චීවරයක් සම්පාදනය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් නම් වශයෙන් අපි මෙතන ඒ ලිස්ට් එකම 23ම දක්වලා තියෙනවා. සෝසානිකං, සොහොනේ තියෙන චීවරය, පාපනිකං, රතියං, රතියචෝලං, සංකාරචෝලං, සොත්තියං, නහානචෝලං, තිත්තචෝලං, ගතපච්චාගතං යනාදී වශයෙන් 23ක් තියෙනවා පංසුකුල චීවර සම්පාදනය වෙන. අපි මේ 23 පිළිබඳව දැනගත යුතුයි මොනවද මේකෙකින් සඳහන් කරන්න කියලා. සෝසානිකම් කියලා කියන්නේ සොහනෙන් ලද වස්ත්‍රය කියන්නේ. එතකොට අපි පංසුකුල කියලා කියවහම අපේ වචනයට එනවා අපි එදත් සාකච්ඡා කරා මේ මලගෙදරකදී පාංශු කූලයක් දෙනවා කියන අදහස. ඒත් මලගෙදරකදී පාංශු කූලයක් දෙනවා කියන අදහස සමාජගත වෙන්න ඇත්තෙන් මේ භික්ෂුන් වහන්සේලා සොහොනෙන් පංස්කූල චීවර සම්පාදනය කරගැනීමේ ක්‍රියාපටිපාටි නිසා විය හැකියි. ඉතින් අතීතයේ මිනිහක් මිනිසෙක් මරණයටපත් වුනහම මේ මල සිරුර යම්කිසි රෙදි කඩකින් ඔතලා කැලේට ගෙනහිල්ලා දාන එක තමයි සාමාන්‍ය සිරිත වෙලා තිබෙන්නේ සොහොන්ට ගෙනහිල්ලා දාන එක. ඒ අනුව මේ ඔතන රෙදිකඩ ටිකක් මේ මල සිරුරක් ඔතන්න තරම් ලොකු රෙදිකඩක් විය යුතුයි. ඒ නිසා චීවරයකට සුදුසු වන රෙදිකඩක්. ඒ නිසා එහෙම රෙදිකඩක මල සිරුරක් එතුවහම මේ මල සිරුර ඔතපු රෙදිකඩ කිසිම පුද්ගලයෙකුට තවදුරටත් ප්‍රයෝජනයක් ගන්න හිතෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒක අතහරින දෙයක්. ඊට සොහොනට ගෙනහිලා දැම්මහම මේක මේ මල සිරුර කුණු වෙලා, පණුව ගහලා මේ විදිහට මේ රෙදිකඩ විනාශයටපත් වෙනවා. ඉතින් පංසුකූලිකාංගයේ රකින භික්ෂුන් වහන්සේ කෙනෙකුට සොහොනට ගිහිල්ලා මෙන්න මේ රෙදි කරත් සොයා ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් අද වර්තමානයේ ගත්තාම එහෙම කරන්නේ නැහනේ. අද වර්තමානයේ ගත්තාම සොහොනට ගෙනහිල්ල වර වෙලා රෙදිවල උතලා දාන්නේ නැහනේ. හැබැයි සොහොනට ගිහිල්ල වර වෙලා යම් හේකින් යම් කිසි අමල සිරුරක අවශ්‍යතාවයට එහෙම නැත්නම් මේ සොහොනේ අවශ්‍යතාවයට රෙදි කඩක් දාපු දෙයක් තියෙනවා නම් සොහොන් පිට්ටනියක ඒ බඳු රෙදි කරක් අපි සම්පාදනය කරගත්තොත් ඒකත් සොහනෙන් ලද වස්ත්‍රයක් විදිහට සෝසානිකම් බවට පත් වෙනවා. ඒතර අපේ අදහස වෙන්නේ මෙතනදී ඇත්තටම දැන් නිවසක මරණ කෙනෙක් යම් මිය ගියහම අපි පාංශු කුලේ දෙනවා කියන අවස්ථාවේදී රෙදි කරක් පූජා කරනවා. මේකට කියනවා මතක වස්ත්‍රය කියලා. මේ මතක වස්ත්‍රය කියලා කියන එක පාංශු කුලයක චීවරයක් නෙවෙයි. ඒක සංඝ සතු කරලා පූජා කරන චීවරයක්. මතක වස්ත්‍රය අනිවාර්යයෙන්ම සංඝ සතු කරලා පූජා කරන එකක්. ඒ සංඝ සතු කරලා පූජා කරපු දේ සංඝ සංඝයාගේ වස් පිළිවෙලින් බෙදා ගන්නයි අවශ්‍ය වෙන්නේ. මේ නිසා ඒක පාංශුකූලික චීවරයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ මතක වස්ත්‍රයට අමතරව මොනවා හරි පාංශුකූලික චීවර විදිහට නිවසකදී පූජා කරනවා නම් මේ අවසන් කටයුතු අවස්ථාවකදී නමුත් ඒක අපට තේරෙන විදිහට නම් සොහොනෙන් ලද වස්ත්‍රයක් බවටපත් වෙන්නේ නැහැ කියන එකයි. නිසා සොහොනෙන් ලද වස්ත්‍රයක් බවටපත් වෙන්නේ ඇත්තටම සොහොනේ තියෙන යම් කිසි ආකාරයක අතහැර දමපු වස්ත්‍රයක් කියන එක. ඒක මලමිනිය ඔතප වස්ත්‍රයක් නොවුනත් පංශකූලයක් විදිහට අරගන්න පුළුවන් කියන අදහස තමයි අපිට මෙතනදී පැහැදිලි වෙන්නේ මේ කරුණු කාරණා කියවලා බලනකොට. ඉතින් සමහර වෙලාවට ගිහි පුද්ගලයන්ට පංස්කූලිකාංගේ රකින්න බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාවයට උන්නා සොහනට ගිහිල්ලා චීවරයක් සකස් කරපු චීවරයක් උනත් පංස්කූල විදිහට දාලා එන්න පුළුවන් පංස්කූල හොයන භික්ෂුන් වහන්සේලාට පංස්කූල සම්පාදනය කරගන්න. ඉතින් ඇත්තටම අපේ සමහර ඒ වගේ නුවණැති ගිහි උදවිය අපි දන්නවා සමහරලාට පංස්කූලිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේලාගේ අනුග්‍රහය පිණිස උන්වහන්සේලාට චීවර මහලා පිළිවෙලට සකස් කරලා සමහර වෙලාවට භික්ෂුන් වහන්සලා ගමන් කරන පාරවල් වල පංසුකූලික විදිහට දාලා තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේක කැපයි කියලා පංසුකූල විදිහට දාලා තියෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. එතකොට ඒ වාගේ විශේෂයෙන්ම ආරණ්‍ය සේනාසනවලදී ඒ වාගේ කුසලයන් සම්පාදනය කරගන්න ගිහි උදවියත් සිටිනවා. ඒතර ඒ අයට වුණත් මේ පංස්කූලිකාංගයේ උත්කෘෂ්ඨව රකින්න බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සොහොනට ගෙනිහිල්ල වෙරලා රෙදි කරක් දැම්මොතින් ඒක සොහොනෙන් ලබන රෙදි කරක් විදිහට පංස්කූලිකාංගයට ගැලපෙනවා කියන එකයි අපිට පැහැදිලි වෙන කාරණය. ඊළඟ පංස්කූලික ක්ෂේත්‍රය තමයි පාපනික. පාපනික කියලා කියන්නේ කඩසාප්පු ඉදිරියේ දමාපු රෙදි කර කියන එක. සමහර වෙලාවට කඩසාප්පු වල කියන්නේ මේ රෙදි කඩවල් වල දැන් වද වර්තමානයේ නම් මේවා දකින්න ලැබෙනවා අඩුයි. නමුත් සමහර වෙලාවට යම් යම් රෙදි ඉරිච්ච රෙදි කැබලි සමහර වෙලාවට ඒගොල්ලෝ ඉවත් කරන ඒවා සමහර වෙලාවට එක්තරා විදිහකට අසුබයි කියලා හිතලා ඉවත් කරන අවස්ථාවලුත් තියෙන්න පුළුවන් ඉරිච්ච රෙදි කිරි. එහෙමත් නැත්නම් ප්‍රයෝජනෙට ගන්න බැරි නිසා ඉවත් කරව වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට නුවණැති පුද්ගලයන් යම් කිසි විදිහකට ඉරිච්ච රෙදි මේවා අපි නැවත වාරයක් මොනවට හෝ ප්‍රයෝජනෙට ගන්නවට වඩා පංසුකූලිකාංගය රකින්න වික්ෂුන් වහන්සේ කෙනෙකුට ගන්න තියලා තියෙන එක හොඳයි කියන අදහසින් දාලා තියනවා වෙන්න පුළුවන්. එහෙම යම් කිසි විදිහකට කඩසාප්පු ඉදිරියේ රෙදි කඩක් දාලා තියෙනවා නම් ඒවට කියනම් පාපනික කියන වචනය පරිශීලනය කරනවා. ඒ වගේම රතිය චෝලං කියලා කියනවා. රතිය චෝල කියලා කියන්නේ පින් කැමැති පුද්ගලයන් විසින් තමන්ගේ ජනෙල් කවුළු වලින් වා කවුළු වලින් පාරට විසි කරනවා රෙදි. ඒ පාරට විසි කරන්න භික්ෂුන් වහන්සේලා පින්ඩපාත එනවා දැක්කහම ඒ පින්ඩපාතේ එනවා දකින භික්ෂුන් වහන්සේලාට පාරට විසි කරනවා එක්තරා විදිහකට වස්ත්‍ර. ඒ විසි කරන වස්ත්‍ර පංසුකූල විදිහට භික්ෂුන් වහන්සේලාට අරගන්න පුළුවන්. ඒවට කියනවා රතිය චෝලං කියලා. සංඛාර චෝලං කියලා කියන්නේ කසලගොඩ දමපු වස්ත්‍ර කියලා කියන එක. කසලගොඩට සමහර වෙලාවට සමහර අය වස්ත්‍ර තමන්ගේ රෙදි ඉවත දමන ඒවා කසල ගොඩේ දානවා. එතකොට පංසුකූල සොයන භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට මේ කසල ගොඩවල් ළඟ පරීක්ෂා කරලා බලනවා තමන්ට පංසුකූලයක් හොයාගන්න පුළුවන්කම තියනවද කියලා. එහෙම දාන වස්ත්‍ර තමයි සංකාරචෝල කියලා කියන්නේ. සොත්තිය කියලා කියන්නේ ස්ත්‍රීන්ගේ ගැබ්මල පිසදමලා ඉවත් කරපු වස්ත්‍ර. ඒතර ස්ත්‍රීන්ගේ ගැබ්මල පිසදමාපු වස්ත්‍රය පන්ස්කූලයක් බවට පත් වෙන නිසාම ඉස්සර සමහර නුවණැති ගිහි උදවිය මේ වස්ත්‍ර භික්ෂුන් වහන්සේලාගේ පරිශීලණයටම දාලා තියෙන අවස්ථාවන් තිබිලා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක් අපිට විශේෂ මාර්ගයේ එතනදි සඳහන් කරනවා තිස්සා මච්ච මාතා තිස්ස කියන ඇමතිතුමාගේ අම්මා සතග්ගන කියන වත්තේන ගබමලම් පුංචාපෙත්තා. කහවණු 100ක් වටිනා වස්ත්‍රයකින් ගැබ්මල පිස දැම්මලු. ඒ කහවණු 100ක් වටිනා වස්ත්‍රයකින් ගැබ්මල පිස දමන්නෙම භික්ෂුන් වහන්සේලාට පරිශීලනය පිණිස කියලා. එහෙම කරලා ඉවර වෙලා පංසුකූලිකා ගන්හිසන්තීටි තාලවේලි මග්ගේ චද්දාපේසි පංසුකූලික භික්ෂුන් වහන්සලා අරගනීවි කියලා තාලවේලි කියන පාරේ තාලවේලි කියන මාර්ගය පිළිබඳව විශේෂ මාර්ග ටීකාවේ සඳහන් කරනවා මේ මහාගාමයේ තිබුණු පාරක් කියලා සමහර කියනවල සමහර අනුරාධපුරය කියලාත් කියනවා කියලා මහාගාමයේ කියන්නේ මාගම ඒ කියන්නේ රුහුණ කියන ප්‍රදේශය භික්ෂුන් වහන්සේලා මේ ගැබ්මල පිසල දමවපු කහවණු 100ක් වටින රෙදිකඩ අහුලගත්තා අරගත්තා හැබැයි අරගෙන උන්වහන්සේලා මේ කහවණු 100ක් වටින රෙද්දක් කියලා හිතලා මේකෙන් හොඳ චීවරයක් මහන්න කල්පනා කරන්නේ නැතුව තම තමන්ගේ චීවරවල කුඩා කුඩා අණ්ඩ දාන්න දි รา පුස්තහන පිරිසකර කරගන්න විතරක් මේ කහවණු 100ක් වටින වස්ත්‍රය පාවිච්චි කරා කියලා කියනවා. ඉතින් කහවණු 100ක් කියලා කියන්නේ ඒ කාලේ හැටියට ඊටාම වටිනා අගයක් කියන එක අපිට පැහැදිලි වෙන්නේ. ඒකට කියනවා සොත්තිය කියලා. ඒ වගේම ඊළඟ පංසුකුල ක්ෂේත්‍රය තමයි නහාන චෝල කියලා කියනවා. නහාන චෝල කියලා කියන්නේ භූත විදුන්, ඒ කියන්නේ යක්ෂදුරන් විසින් සමහර අය මේ යක්ෂාවේශ වුණාම ඒ අය ප්‍රතිකාර කරන්න නහන තොටුපළට ගිහිල්ලා වරලා හිසපතන් නහවනවා. නහන් තොටුපළ හෝ යම් කිසි තැනකදී හිසපතන් මේ අය නාවනවලු. නෑවුවාම ඒ අය ඒවස් ඒ අවස්ථාවේදී කාලකන්ණි වස්ත්‍රය කියලා අතහැර දමන වස්ත්‍රයක් තියෙනවලු. මෙන්න මේ කාලකන්ණි වස්ත්‍රය නහාන චෝල කියලා වික්ෂුන් වහන්සේලට පංසුකූලයක් විදිහට අරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම තිප්ප චෝලන් කියලා කියන්නේ නහන තොටුපළ අතහැර දමන වස්තුවට වස්ත්‍රයට. ඒ කියන්නේ සමහර කට්ටිය දියනාන්න ගිහිල්ලා තොටුපළට ගිහිල්ලා නාන තොටුපළ Tamanගේ අනවශ්‍ය රෙදි අතහැරලා දාලා එනවලු නාන තොටුපළ අතහැරලා දාලා. එහෙමත් නැත්නම් සමහර ලාවට අමතක වෙලා යනවා. ඒ අමතක වෙලා ආවට පස්සේ අතහරිනවා. අපිට අවශ්‍ය නැහැ කියලා. එහෙම අතහරින ඒවා භික්ෂුන් වහන්සේලාට තිත්තචෝලං කියලා පංසුපුල විදියට ගන්න පුළුවන් කියනවා. ගතපච්චා ගතං කියලා කියන්නේ මිනිසුන් විසින් සොහොනටගෙන ගොස් පැමිණ ස්නානය කොට අතහැර දැමූ වස්ත්‍රය කියලා සඳහන් කරන. ඒ කියන්නේ ඉස්සර මිනිස්සු සොහොනට යනකොට තමන් යම් කිසි වස්ත්‍රයක් ඇඳගෙන ගිහිල්ලා ආපහු ඇවිල්ලා මේ සොහනට යෑම කියලා කියන එක පිළිකුල් දෙයක් විදිහට අසුචි දෙයක් විදිහට තමන් එක්තරා විදිහට අපිරිසිදු භාවයට පත්වෙච්ච දෙයක් විදිහට තමන් ඇඳගෙන ගිය වස්ත්‍රය සමහර වෙලාවට අතහරිනවා. එතකොට තමන් දියනාගෙන අලුතෙන් දියනාලා තමන් ඇඳගෙන හිටපු වස්ත්‍රය අතහැරලා දානවා සොහනට ඇඳගෙන ගිය වස්ත්‍රය කියලා. එහෙම වස්ත්‍රයක් නම් ඒකට කියනවා ගතපච්චාගතම් කියලා භික්ෂුන් වහන්සේලාට පංචකූලයක් විදිහට ඒකත් අරගන්න පුළුවන් කියලා කියනවා. අග්ගිදද්දන් කියලා කියන්නේ ගින්නෙන් පිලිස්සීම නිසා අපහැර දැමූ වස්ත්‍රය කියන එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අදහසක් තිබිලා තියෙනවා මිනිස්සුන්ගේ සාමාන්‍ය පිළිගැනීමක් තිබිලා තියෙනවා යම් වස්ත්‍රයක් ගින්නට හසු වුණොත් ඒ ගින්නට හසු වෙන වස්ත්‍රය එක්තරා විදිහකට අසුබයක්. ඒක ඒක පරිහරණය කරන එක සුබ නැහැ කියලා. ඒ පරිහරණය කිරීම යහපත් නැහැ කියන පිළිගැනීමක් සමාජයේ තිබිලා තියෙනවා. ඒ නිසා ඒබඳු අස්ත්‍ර මිනිස්සු පංසුකුල විදිහට ගන්න කියලා භික්ෂුන් වහන්සේලා ගන්න පුළුවන් විදිහට අතහරිනවා කියනවා. ඒබඳු අස්ත්‍ර භික්ෂුන් වහන්සේලාට පංසුකුල විදිහට තෝරගන්න පුළුවන්. ඊළඟට ගෝඛායිතං කියන්නේ ගවයන් විසින් කන ලද වස්ත්‍ර, උපචිකාඛායිතං කියන්නේ වේයන් විසින් කන ලද වස්ත්‍ර, උන්දුර කායිතං කියන්නේ මීයන් කෑ වස්ත්‍ර. එතකොට මේ වස්ත්‍රත් අර එක්තරා විදිහකට ගිනිගත් වස්ත්‍ර වාගේ පිලිස්සුණු වස්ත්‍ර වාගේ මිනිසුන් පරිහරණයට සුබ නැහැ පරිහරණයට අයහපත් කියලා අතහරින අවස්ථාවන් තිබිලා තියෙනවා. දැන් සමහර වෙලාවට වස්ත්‍ර තිබිලා ඒ යම්කිසි තියෙන තැනක දැන් ඒ අතීතයේ අදට වර්තමානයට වඩා ගවයන් විශාල ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ගවයන් මිනිස්සුන් ඇසුරු කරගෙන ඉන්නකොට සමහර වෙලාවට වැලක රෙද්දක් මල්ලා තියෙනකොට මේ ගවයන් ඇවිල්ලා මේක Tamanගේ අරගෙන කටින් අරගෙන ඇදලා දානවා. එතකොට ඒක යම් විදිහකට ඉරිලා යම් දෙයක් සිදු වුණා නම් ඉතින් ගවයන්ට අවස්ථාවක් විදිහට මේක අසුබයි පරිහරණය කරන්නේ කියලා අතහැර දැමලා තියෙනවා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට තැම්පත් කරලා තියෙනකොට වේයු කාලා තියෙනවා නම් එහෙම නැත්නම් මීයු කාලා තියෙනවා නම් අතහැරලා දානවා මේව පරිහරණය කරන්න සුදුසු නැහැ කියලා. ඒ වස්ත්‍ර භික්ෂුන් වහන්සේලාට පංශ කුල විදිහට ගන්න පුළුවන්. අන්තක් චින්නම් කියලා කියන්නේ රෙදි කඩ අගින් කොහේ හරි තැනකින් ඉරුණාම ඒකත් පරිහරණය කරන්න අසුබයි කියලා පිළිගැනීමක් තිබිලා තියෙනවා. ඒ බඳු වස්ත්‍ර පංශ කුල විදිහට ගන්න පුළුවන්. දසාචින්නම් කියන්නේ දහවලුව සිඳිලාගේ. දැන් දහවලු කියලා කියන්නේ අපි යම් කිසි රෙද්දක අපි දානවා රේන්ද විදිහට යම් යම් නූල් එල්ලෙන්ද හරි ක්‍රමයකට දානවා නම් ඒවට කියනවා දහවලු කියලා. මේ දහවලු ටික කැඩිලා ගියාමත් සමහර ලාවට මිනිස්සු මේක පරිහරණය කරන එක සුබ නැහැ කියලා අතහරින අවස්ථාවන් තිබිලා තියෙනවා. එබඳු අතහරපු වස්ත්‍රයක් පංසුකූල විදිහට ගන්න සුදුසුයි. දජාහතං කියලා තියෙනවා පංසුකූල ක්ෂේත්‍රයක්. නැවුණගෙන මිනිස්සු නැවුණගිනකොට Taman පොඩියක් දාලා යනවලු. දජයක් නංගලා තමයි නැවේ පිටත් වෙන්නේ. ඒ දජයක් නංගල නැවේ පිටත් වෙලා යන අය නැව නොපෙනී ගියාට පස්සේ මේ දජය ඒකට අයිතිකාරයෙක් නැති වෙනවා. ඒ නිසා ඒ දජය ඕනම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට පංසු කුල චීවරයක් සඳහා අරගන්න පුළුවන් කියලා කියනවා. එහෙමත් නැත්නම් යුද බිමේදී මේ දජාහටන් කියන පංසු කුල ක්ෂේත්‍රයේ මේ දෙන්න පුළුවන් යුද බිමේදී යුද බිමේදී යුද්ධ කරන පාර්ශවයන් Tamanගේ යුද්ධයට කලින් සමහර ලාවට දජ නම් වල යුද්ධ කරනවා. ඊට පස්සේ යුද්ධෙන් අනතුරුව දිනලා පෙරදෙලා කොහොම හරි මේ පාර්ශ්වයන් දෙකම මෙතනින් මේ සේනාවන් දෙකම පිටත් වෙලා ගියාම මේ පිටත් වෙලා ගිය අවස්ථාවේදී චීවරය ඒ දජය පංචකුල චීවරයක් විදිහට අරගන්න පුළුවන් කියනවා. එහෙම ගන්නවා නම් ඒකට කියනවා දජාහටන් කියලා කියනවා. ඊළඟට තූප චීවරම් කියලා කියනවා. යම් යම් බලි කර්ම පිණිස මිනිස්සු තුඹසක් අරගෙන තුඹසක් වටේට රෙදි කඩක් ඔතලා බලි කර්ම කරපු අවස්ථාවන් අතීතයේ තිබිලා තියෙනවා. එහෙම චීවරයක් තියෙනවා නම් අන්න ඒ චීවරය ටික නම් තූප චීවරයක් කියලා පංසුකූලයක් විදිහට ගන්න පුළුවන්. රෙදිකඩ අරගෙන චීවරයක් සකස් කරගන්න පුළුවන්. සමන චීවරම් කියලා තියෙනවා භික්ෂූන් සතු වස්ත්‍රය කියලා. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේ නමකට පුළුවන් පංසුකූල චීවරයක් විදිහට තවත් භික්ෂුවකට පංසුකූලයක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. එහෙම චීවරයක් නම් ඒකට කියනවා සමන චීවරම් කියලා පංසුකූලයක් කියලා. එතන එතනදී ඉදිරි අපි සාකච්ඡා කරන භික්ෂුන් වහන්සේලාගේ වස්පිලිවෙලට චීවර බෙදාගෙන යනවා නම් එහෙම ලැබෙන චීවරයක් Tamanට පංසකුලයක් විදිහට ගන්න බෑ. එහෙම නැතුව භික්ෂුවකට පුළුවන් තවත් භික්ෂුවකට පංසකුල චීවරයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ආවිශේකිකම් කියලා කියනවා රජු අභිෂේක කළ ස්ථානයේ දමලගේ දමා යන වස්ත්‍රය. එතකොට රජුරුව අභිෂේක කරනකොට ඒ මොහොතේදී යම් වස්ත්‍ර අතහරිනවා. ඒවට කියනවා ආභිෂේකම් කියලා පංසකුල විදිහට ගන්න පුළුවන් කියනවා. ඉද්දිමයන් කියලා කියන්නේ ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබනකොට ලැබෙන චීවර තුන් සිවුරු ලැබෙනවා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබනකොට ඒ ලැබෙන සිවුරු පංසකුල චීවර විදිහට පරිශීලනය කරන්න පුළුවන් වෙනවා. එතකොට එහෙම නොවුනොත් ඒහි බික්කු භාවයෙන් පැවිදින අයට පංසකුලිකාංගයක් සමාදන් වෙන්න බැහැනේ. මොකද ඒ අයට භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ දක්ෂින ශ්‍රී හස්තේ දීපු කරලා ඒහි බික්කු ස්වාක්ඛාතෝ ධම්ම විනයෝ චරබ්‍රහ්මචර්ය සම්මා දුක්ඛ සන්ත කිරියාය කියලා මහාන මෙහි යෙන්න ධර්මයේ මනාව දේශනා කරලා තියෙනවා මේ මනාව දුක් කෙලවර කරන්න මේ පිළිපදා ප්‍රතිපදා වීදෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ කරන ආරාධනෙන් දිහිවිස් අතුරුදහන් වෙලා කෙස්රවුල් බාලා ඒක નિરાයාසයෙන් සිදු වෙලා ඒ වගේම තුන්සියුරු පාත්‍ර දරව භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරන භික්ෂුවක් විදිහට භික්ෂුවිස් ගැන්විලා යම් කෙනෙක් පිහිටනවා. ඒකට කියනවා ඒහි බික්කු උපසම්පදාව කියලා. ඒ ඒහි බික්කු උපසම්පදාවෙන් උපසම්පදා වෙන අයට මේ මොහොතේදී චීවර ලැබිලා තියෙනවා. මේ චීවර වලට කියන්නේ 이르දිමේ චීවර කියලා. ඉතින් උන්වහන්සේලාට පංසකූලිකාංගي සමාදන් වෙන්න අවශ්‍යයි නම් මේ 이르දිමේ චීවරේ පංසකූලික විදිහට Tamanට පරිහරණය කරන්න පුළුවන්. ඒක ඒක ඒ නිසා පංසුකුල ශේස්ත්‍රයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම නොවුනොත් එහෙම ඒ වික්ෂුන් වහන්සලාට පංසුකූලිකාංගය රකින්න බැරි වෙනවා. හේතු උන්වහන්සලට චීවර 이르දීන් ලැබිලා තියෙන නිසා. ඒ නිසා එහෙම වීම නොහැකි වෙන නිසා 이르දි මේ චීවරයත් පංසුකුල චීවර විදිහට පිළිගත හැකියි කියලා කියනවා. පන්තිකං පන්තික කියලා කියන්නේ අතරමඟ වැටුණු වස්ත්‍රය කියන එක. ඒ කියන්නේ සමහර වෙලාවට පාර යනකොට මිනිස්සු අතින් අතහැරිලා වැටිලා තියෙන රෙදිකඩ භික්ෂුන් වහන්සේ කෙනෙකුට පංශකූලයක් විදිහට අරගන්න පුළුවන් කියලා කියනවා. සමහර වෙලාවට කියනවා අයිතිකාරයෝ විසින් තමන්ගේ සිහිමුලාවෙන් වැටිති වස්ත්‍රය උනත් භික්ෂුවක් ටික වෙලාවක් රැකගෙන ඉඳලා මේ ඒ පුද්ගලයා ආපහු එයිද කියන බලාපොරොත්තුෙන් රැකගෙන ඉඳලා එහෙම නොයනම කියන නිෂ්ඨාවට ගියාම පංශකූල සංඥාවෙන් අරගත්තට වරදක් නැහැ අරගෙන පංශකූල චීවරයක් පස ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම පංසුකුල සංඥාවෙන් අරගෙන එනකොට අයිතිකාරයා යම් වෙලාවකට ඇවිල්ලා ඉල්ලුවොත් හැබැයි දෙන්න ඕනේ නොදුන්නොත් ඒක අපිට අවහාරයක් යනවා අදින්නාදානයට අයත් වෙන තත්වයක් එනවා. ඒකට කියනවා පන්තික කියලා අතරමඟ වැටුණු වස්ත්‍රය. ඊළඟට වාතාහටං වාතාහටං කියලා කියන්නේ සුළඟින්ගෙන ගිය වස්ත්‍රය. ඒ කියන්නේ සමහර වෙලාවට අයිතිකාරයෝ මේ වස්ත්‍රයේ හිමිකරුවෝ දකින්නේ නැතුව Taman දන්නේ නැතුව මහ හුළඟක් ඇවිල්ලා හුළඟට ගහගෙන යනවා රෙදි කරක්. ගිහිල්ලා යම් තැනක වැටෙනවා. ඉතින් ඒ වෙලාවේදී වික්ෂුන් වහන්සේ කෙනෙක් එහෙම දෙයක් දැක්කනම් අයිතිකාරයෙක් ඉන්නවද කියලා බලලා Tamanට අයිතිකාරයෙක් පේන්න නැත්නම් ඒ බඳු මොහොතකදී ඒ චීවරය Taman අරගත්තට වරදක් නැහැ පංසුකුල චීවරයක් විදිහට ගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට දේවදත්තියන් කියලා කියන්නේ දෙවියන් විසින් දුන් චීවර කියලා කියන එක. දෙවියන් විසින් දුන් සිවුර කියලා කියන්නේ අපි දන්නවා අනුරුද්ධ මහරහතන් වහන්සේට එක්තරා අවස්ථාවක උන්වහන්සේට චීවරයක් අවශ්‍ය වෙලා ඒ උන්වහන්සේට පංසකුල චීවරයක් විදිහට ගන්න එක්තරා විදිහකට දෙව්දුවක් කසල ගොඩක ගිහිල්ලා චීවරයක් දාලා තියෙනවා කියලා කියන මහානාර්ග දිව්‍ය සලුව. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒක අරගෙන පංසකුල චීවරයක් සකස් කර ගන්නවා. යන්නේ විදිහට දෙවිවරුන්ටත් පුළුවන් භික්ෂුන් වහන්සේලාට පංසකුල චීවර දෙන්න කියලා කියනවා. සානුද්ධිය කියලා කියනවා මුහුදු රලින් ගොඩදමු වස්ත්‍රය කියලා සමහර වෙලාවට මොන ආකාරයකින් හෝ මුහුදේ තිබිලා රලත් එක්ක ගොඩ තේනවා නම් යම් කෙනෙක්ගේ වස්ත්‍රයක් රෙද්දක් ඒක සාමුද්ධිය කියලා පංසුකුල චීවරයක් විදිහට ගන්න පුළුවන් කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට පංසුකුල ශේස්ත්‍ර 23ක් අපිට සඳහන් කරනවා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විශේෂ දිමාර්ගයේ. ඊළඟට මේ පංසුකූල චීවර අතරේ සමහර වෙලාවට සමහර චීවර තියෙනවා අපිට පංසුකූල චීවර විදිහට අරගන්න බැරි ඒවා. ඒවට කියනවා පංසුකූල නොවන වස්ත්‍ර කියලා. දැන් අපිට මෙතන සඳහන් කරපු චීවර වර්ග 23ට අමතරව සමහර යම් චීවර ලැබීම් තියෙනවා. ඒ චීවර ලැබීම් පංසුකූල විදිහට ගන්න බෑ කියලා කියනවා. ඒතර මොනවද ඒ චීවර ලැබීම්? එතන සඳහන් කරනවා යම්පන සංඝස්ස දේමාති දින්නේ යම්පන සංඝස්ස දේමාති දින්නම් චෝලක බික්කායවා චරමානෙහි ලබ්ධං නතම් පංසුකූලං ඔන්න පංසුකූල නොවන රෙදි දෙකක් පිළිබඳව අපට සඳහන් කරනවා යම් චීවරයක් සංඝස්ස දේමාති දින්නම් සංඝ සතු කරලා දෙනවා නම් අපි මහා සංඝරත්නයේ මේ චීවරේ පූජා කරනවා කියලා ගෘහස්තයන් විසින් සංඝ සතු කරලා චීවර දුන්නොත් එහෙම ඒක පංසුකුල චීවරයක් විදිහට ගන්න බෑ කියලා කියනවා. ඒ නිසා අපි කියන්නේ මතක වස්ත්‍රය කියලා කියන එක අනිවාර්යයෙන්ම සංඝ සතු කරනවා. ඒ නිසා මතක වස්ත්‍රය කියලා කියන එක පංසුකුලයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ නිසයි. ඒ වගේම ඉස්සර භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට රෙදි පින්ඩපාතේ ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ Tamanට සමහර වෙලාවට යම් යම් වස්ත්‍ර අවශ්‍ය වෙනකොට ඒ වස්ත්‍ර පින්ඩපාතේ ගිහිල්ලා ලබා ගන්නවා. එහෙම ලබා ගන්නවා නම් ඒකත් ගෘහපතියන් විසින් දෙන චීවරයක් බවට පත් වෙනවා. පංසුකුල බවට පත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට අපි පින්ඩපාතේ කියලා කියනවා. අපේ පින්ඩපාතේ කියන වචනයෙන් අපේ අදහස එන්නෙම දානයක් ආහාරයක් අපි ලබා ගන්නවා කියන එක. එතකොට පින්ඳ පාත කියන වචනෙන් කියන්නේ මේක තමයි. හැබැයි භික්ෂාව කියලා කියන එක භික්ෂාව කියන වචනේ මෙතනදී වඩාත් ගැලපෙනවා. ඒතර මේකට කියන්නේ චෝලක භික්ෂාව කියලා. එසා චෝලක භික්ෂාවෙන් ලැබෙන වස්ත්‍රවල තමයි කියන්නේ රෙදි පින්ඳ පාතෙන් ගිහිල්ලා ලැබෙන වස්ත්‍ර කියලා. ඉතින් එහෙම රෙදි පින්ඳ පාතේ කරලා චෝලක භික්ෂාවෙන් ලැබෙන වස්ත්‍රය ගෘහපතියන් විසින් දෙන චීවරයක් නිසා ඒක පංශ කුලයක් විදිහට ගන්න බෑ. එතකොට රෙදි විතරක් නෙවෙයි නොඑක් නොඑක් දේවල් භික්ෂුන් වහන්සේලා එහෙම පින්නපාත යනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේලා වුණත් සමහර වෙලාවට සවස් වරුවට පින්නපාත යනවා. අපිට ආහාරය හැරෙන්න වෙන දෙයක් අවශ්‍ය වෙනවා පින්නපාතයෙන් සම්පාදනය කරගන්න. ඒතර සවස් වරුවට එනවා. ගොඩක් වෙලාවට සිදු වෙනවා පොල් තෙල් පින්නපාතය යෑම. දැන් ස්වාමීන් වහන්සේලාට පහන් පත්තු කරන්න පොල් තෙල් අඩුපාඩු වෙනකොට එහෙමත් නැත්නම් Tamanta මොකක් හරි විශේෂ පින්කමක් පහන් පූජාවක් කරන්න අවශ්‍ය වෙනකොට පොල්තෙල් පිණ්ඩපාතේ ගිහිල්ලා පොල්තෙල් සම්පාදනය කරගෙන ඒ වගේ පහන් පූජා කරනවා. ඒතර සවස්වරුවේ පිණ්ඩපාත යනවා. සවස්වර පිණ්ඩපාතේ ගියාම දන්න මිනිස්සු දන්නා භික්ෂුන් වහන්සේලා ඉන්නේ ආහාර ලබා ගන්න නෙමෙයි වෙන දෙයක් සඳහා. ඒ අය නිසා ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි මොනවද අවශ්‍ය කියලා. එහෙම නැත්නම් නොදන්නා අය සමහර වෙලාවට ඇවිල්ලා ඉවරලා ආහාර මොනවා හරි දෙන්න උත්සාහ කරනකොට භික්ෂුන් වහන්සේලා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාම අහනවා මොනවද ස්වාමීනි අවශ්‍ය කියලා. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේකයි අපිට අවශ්‍ය කියලා. ඉතින් එහෙම රෙදි පින්ඩ පාතේ ගියොත් රෙදි ලැබුණොත් එහෙම පින්ඩ පාතෙන් ඒ ලැබෙන රෙදි පංසුකුල චීවර විදිහට ගන්න හැකියාවක් නැහැ කියලා කියනවා. ඒකයි කිව්වේ චෝලක බික්ඛාය චර්මානේ හිලද්ධන් නැතම් පංසුකූලම්. බික්කු දත්තීපි යං වස්සග්ගේන ගාහෙත්වා දීයති සේනාසන චීවරං වා හෝති නැතම් පංසුකූලම්. භික්ඛු දත්තිය කියලා කියන්නේ අපි අර සඳහන් කරේ භික්ෂුවක් විසින් දෙන චීවරයක්. නැත්නම් භික්ෂුවකට දෙන චීවරයක්. එහෙම චීවරයක් පංසුකුල චීවරයක් බවට පත් වෙන්නේ නැහැ. වස්පිලිවෙලින් භික්ෂුන් වහන්සේලාට දෙන චීවරයක් නම. ඒ කියන්නේ දැන් මිනිස්සු චීවර සකස් කරලා ගෙනල්ලා පූජා කරනවා සේනාසනෙන් වික්ෂුන් වහන්සේලාට. සේනාසන වික්ෂුන් වහන්සේලා අපි තුම් 20ක් ඉන්නවා නම් මේ 29ට චීවර පූජා කරමු කියලා වරලා චීවර මහලා ගෙනල්ලා වස් පිළිවෙලට පූජා කරගෙන යනවා. වැඩිහිටම ස්වාමීන් වහන්සේට ඉස්සර දෙනවා. ඊළඟ කෙනාට ඊළඟ දෙවෙනි තුන්වෙනියට ඉන්න වස් තියෙන කෙනාට තුන්වෙනියට මේ විදිහට පිළිවෙලට පිළිවෙලට අවසාන කෙනා දක්වා සිවුරු බෙදාගෙන බෙදාගෙන යනවා. එහෙම දෙනවා නම් ඒ චීවර අපිට පංසුකුල චීවර විදිහට ගන්න හැකියාවක් නැහැ කියලා කියනවා. ඒ වගේම සේනාසන චීවරය කියලා කියන එක. සේනාසන චීවරය කියලා කියන්නේ සමහර වෙලාවට සමහර කුටි සේනාසන හදන දායක උදවිය ඒ කුටි සේනාසන පරිහරණය කරන භික්ෂුන් වහන්සේලා උදෙසා මේවා අපි පූජා කරනවා කියන අදහසින් එහෙම චීවර පූජා කරනවා. දැන් යම් කිසි කෙනෙක් කුටියක් පූජා කරාම අනේ මේ සේනාසනේ වාසය කරන මේ කුටියේ ඉන්න භික්ෂුන් වහන්සේලා මේ චීවර පරිභෝග කරාවා කියලා සිවුරු සමහර ලාවට මහලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිවුරු මහ ගන්න අවශ්‍ය රෙදි සකස් කරලා මේ කුටියේ තියලා තියෙනවා. ඒතර මේ කුටිය පරිහරණය කරන්න එන භික්ෂුන් වහන්සේලාට ඒ චීවර තමන්ගේ චීවර විදිහට ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි එහෙම දෙනවා නම් ඒ චීවරයත් පංසුකුල චීවරයක් බවට පත් වෙන්නේ නැහැ කියලා අපිට සඳහන් කරනවා. ඒ ඊළඟට සඳහන් කරනවා අපිට මෙතන විසුද්ධි මාර්ගයේ සඳහන් කරා නොගාහා පෙත්තදින්න මේ පංස්කූලං තත්‍රාපි යම් දායකේහි වික්කුසපාද මුලේ නික්කිට්තං තේන පන බික්කුණා පංසුකූලිකස හත්තේට පෙත්තදින්නම් තං ඒකතෝ සුද්ධිකන්නාම ඊළඟට අපි දැනගන්න ඕනේ දැන් මේ භික්ෂුන් වහන්සේලා විසින් දෙන චීවර යම් භික්ෂුවකට පුළුවන් තව භික්ෂුවකට පංසුකූලයක් විතර චීවරයක් දෙන්න පුළුවන්. එහෙම දෙන චීවරයේ සුද්ධික භාවයක් තියෙනවා. දැන් අපිට සමහර වෙලාවට මේ පංසුකූල වර්තමානයේ සොහොන්වල පංසුකූල සොයා ගන්නවා කියන එක පහසු නෑ. එහෙමම අඩුයි. ඒ නිසා පංසුකූලිකාංගේ රකින්න වික්ෂුන් වහන්සේ කෙනෙකුට උත්කෘෂ්ඨ වශයෙන් පංසුකූලිකාංගේ රකින්න අමාරුයි. මධ්‍යම වශයෙන් හෝ ඕමක වශයෙන් මේක පංසුකූලිකාංගේ රකින්න අවශ්‍ය වෙන වික්ෂුවට අනිත් වික්ෂුන් වහන්සේලාට පුළුවන් පංසුකූල චීවර පූජා කරන්න. හැබැයි එහෙම චීවර පූජා කරනකොට ඒක අපි දැනගන්න ඕනේ කොහොමද මේ චීවරයේ විසුද්ධිය සුද්ධික භාවය පත් වෙන්නේ. එතනදි තියෙනවා ඒකතෝ සුද්ධිකය කියලා එකක් තියෙනවා. උබතෝ සුද්ධිකය කියලා එකක් තියෙනවා. අනුක්කට්ට එහෙම නැත්නම් උත්කෘෂ්ඨ නොවන චීවර දාණය කියලා එකක් තියෙනවා. ඒකතෝ සුද්ධිකය කියලා කියන්නේ දායකයන් විසින් මේ චීවර දෙනකොට භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පාමුල තියලා චීවර දෙනවා. දායකයන් විසින් චීවර පූජා කරනකොටම භික්ෂුන් වහන්සේලාගේ පාමුල තියලා චීවර පූජා කරනවා නම් ඒකට කියනවා චීවර පූජා කරනවා භික්ෂුන් වහන්සේලා අතට දෙන්නේ නැහැ. ඒ ලැබෙන චීවරය භික්ෂුන් වහන්සේ ගෙනහිල්ල වෙලා පංචකූලිකාංගේ රකින්න බලාපොරොත්තු වෙන භික්ෂුවකගේ අතට දුන්නොත් ආන්න මේ චීවර පූජාව ඒකතෝ සුද්ධිකයි කියලා කියනවා. ඒකතෝ සුද්ධිකයි කියන්නේ එක පැත්තකින් විතරක් පිරිසිදුයි කියලා කියනවා. කොහොමද? දැන් ඒ චීවරය දායකයන් විසින් භික්ෂුවගේ අතට දුණු නිසා ඒ පැත්තෙන් ඒක පිරිසුදු නෑ. පංශුකූලිකක් පිරිසුදු පංශුකූලිකයක් නෙමෙයි. හැබැයි ඒ චීවරය භික්ෂුව තවත් පංශුකූලික භික්ෂුවකට අතට දෙන්නේ නැතුව පාමුල තිබ්බහම එතනදී පංශුකූලිකේ පිරිසුදු භාවයටපත් වෙනවා. ඒ නිසා මේකට අපි කියනවා ඒකතෝ සුද්ධිකයි. එක පැත්තකින් මේ භික්ෂුව අනෙක් භික්ෂුවකට දෙනකොට ඒ පැත්තෙන් පිරිසුදුයි. ඒතර මේ විදිහට ඒකතෝ සුද්ධික දෙකක් තියෙනවා. ඒතර පළවෙනි එක තමයි දායකයන් භික්ෂුවකගේ පාමුල තියලා දෙනවා. එතකොට ඒක දායක පැත්තෙන් පිරිසිදුයි. භික්ෂුව ගිහිල්ලා ඉවර වෙලා පංසුකූලිකංගේ රකින්න භික්ෂුවකට අතට දෙනවා. එතකොට ඒ පැත්තෙන් පිරිසිදු නෑ. හැබැයි දායක පැත්තෙන් ඒක පිරිසිදු එකක් නිසා ඒකතෝ සුද්ධිකයි. එහෙමත් නැත්නම් දායකව අපිට ගෙනල්ලා අතට දෙනවා. ඒ චීවරය අපි ගෙනහිල්ලා ඉවරලා පංසුකූලිකංගේ රකින්න කෙනෙක්ගේ පාමුල තියෙනවා. එහෙනම් ඒ පැත්තෙන් මේක පිරිසුදුයි. ඒ නිසායිත් ඒකතෝ සුද්ධිකයි කියලා කියනවා. යම් කිසි විදිහකට දායක පාර්ශවයෙන් චීවරයක් ගෙනල්ලා වෙරලා ඒක භික්ෂුවගේ පාමුල තියලා දෙනවා. ඔබහන්සට මේක පංචකූලයක් වේවා කියලා. එහෙම පාමුල තියලා දෙන චීවරය අපිත් අරගෙන ගිහිල්ලා පංචකූලිකාංගය රකින්න භික්ෂුවගේ පාමුල තියලම දෙනවා නම් ඒක උගතෝ සුද්ධිකයි කියලා කියනවා. එහෙමත් භික්ෂුවකට පුළුවන් පංචකූල චීවර දෙන්න. එහෙමත් නැත්තම් කියනවා උත්කෘෂ්ඨ නොවන චීවර දානයක් තියෙනවා. යම් භික්ෂුවකගේ අතට චීවරයක් ලැබෙනවා. ගිහි පිරිස අතට දෙනවා දායකෙක් අතට දෙනවා චීවරයක්. ඒ දෙන චීවරය අපි කියලා පංසකූලිකාංගයේ රකින්න භික්ෂුවගේ අතට දෙනවා නම් ඔබ හස් මේක පංසකූලයක් විදිහට පරිශීලනය කරන්න කියලා. ඒ පංසකූලිකාංගයේ රකින්න පුළුවන්. හැබැයි ඒ චීවරලාභය උත්කෘෂ්ඨ නැහැ. උත්කෘෂ්ඨ නොවන චීවරලාභයක් කියලා සඳහන් කරනවා. ඒ නිසා පංසුකූලිකාංගයේ සමාදන් වෙලා රකින්න භික්ෂුන් වහන්සේ කියනවා ඉති ඉමම් පංසුකූල බෙහෙදං ඤත්වා මේ මේ කියන පංසුකූල බෙහෙදේ දැනගෙන පංසුකූල කියන චීවරම් පරිබුද්ධිතබ්බන්ති පංසුකූලික භික්ෂුව විසින් චීවර පරිභෝග කළ යුතුයි කියලා ඉදමෙත්ත විදානං මෙහිලා මේ විධානයයි කියලා සඳහන් කරනවා ඊළඟට අපි දැනගන්න ඕනේ පංසුකූල පිළිබඳව ප්‍රභේදය. පංසුකූලික ප්‍රභේද තුනක් තියෙනවා. පංසුකූලික විතරක් නෙවෙයි ඕනෑම දුතාංගයක් රකින්න යනකොට මෙන්න මේ ප්‍රභේදය අපි දැනගන්න ඕනේ. ඕනෑම දුතාංගයක් තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. ඕමක නැත්නම් හැමත් නැත්නම් මෘදු කියලා කියනවා. මෙන්න මෙහෙම ප්‍රභේද තුනක් තියෙනවා දුතාංගයක් පිළිබඳව. පංචකූලිකාංගයේ රකින්න භික්ෂුවගේ උත්කෘෂ්ඨ භාවය රැකෙන්නේ කොහොමද? සඳහන් කරනවා. තයෝ පංචකූලිකා පංචකූලිකයෝ තුන් දෙනෙක් ඉන්නවා. කවුද? උක්කට්ඨෝ මජ්ජිමෝ මුදු උත්කෘෂ්ඨ මධ්‍යම මෘදු කියලා. තත් සෝසානිකං ඒව ගන්හන්තෝ උක්කට්ඨෝ හෝති. සොහොනට දමාපු වස්ත්‍රම අරගන්නව නම් පංසකුල විදියට ආන්ගේ භික්ෂුන් වහන්සේ උත්කෘෂ්ඨ පංසකුලිකයක කියලා සඳහන් කරනවා. මජ්ක්‍ධිමෝ පිළිබඳව සඳහන් කරනවා පබ්බජිතා ගන්හිස්සම් තීති තපිතකම් ගන්නහන්තෝ මජ්ක්‍ධිමෝ පැවිද්දෝ ලබා ගනිත්වා කියන අදහසින් යුතුව යම් කිසි කෙනෙක් යම් තැනක චීවර තියලා තියෙනවා නම් ඒ චීවරය අරගන්නවා නම් ඒ වස්ත්‍රය අරගන්නවා නම් අන්න ඒ භික්ෂුව මධ්‍යම වශයෙන් පස්කූලික රකින්නවා කියලා කියනවා ඒ වගේම පාද මූලයට අපෙත්වා දින්නකම් ගන්නහන්තෝ මුදූති මෘදු වශයෙන් එහෙමත් නැත්නම් ඕමක වශයෙන් පංචකූලිකාංගයේ රැකිනවා කියලා කියන කොහොමද පාමුල තියලා චීවර දෙනවා නම් ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ අතට දෙන්නේ නැතුව භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පාමුල ගෙනල්ලා චීවර තියනවා නම් වහන්සේට මේක පංස්කූලයක් වේවා කියලා එම කීවත් එකයි නැතත් එකයි පාමුල චීවර තියලා යනවා නම් අතට දෙන්නේ නැතුව අන්න ඒ චීවර පංස්කූලික චීවර විදිහට පරිහරණය කරන්න පුළුවන් කියනවා. ඒ භික්ෂුන් වහන්සේගේ පංසකූලිකාංගය ඕමක මට්ටමින් මෘදු මට්ටමින් සම්පාදනය වෙනවා කියලා කියනවා. ඒතර එහෙම නමුත් පංසකූලිකාංගය රකින්න පුළුවන්. උත්කෘෂ්ඨ පංසකූලිකාංගය රකින්න නම් සොහොනට ගිහිලම් වස්ත්‍ර අරගන්න අවශ්‍යයි. මේ මොන ආකාරයෙන් පංසකූලිකාංගේ සමාදන් වුණත් උත්කෘෂ්ඨ වුණත් මධ්‍යම වුණත් මෘදු වුණත් මොන ආකාරයෙන් පංචකූලිකාංගේ සමාදන් වුණත් සඳහන් කරනවා තේසු යස්ස කස්සකී අත්තනෝ රුචියා කන්තියා ගිහිහි දින්නම් සාදිතක්කනේ දුතංගම් බිජ්ජති මේ කවර කෙනාට හරි කමන්නේ මේ උත්කෘෂ්ඨයට වෙන්නත් පුළුවන් මධ්‍යමයට වෙන්නත් පුළුවන් මෘදු එක්කනට වෙන්නත් පුළුවන් ඒ නිසා තමන්ගේ රුචියට අනුව තමන්ගේ කන්තියට අනුව ගිහි පුද්ගලයෝ දුන්නු චීවරයක් අපි පරිහරණය කරනවා නම් අන්න ඒ චීවරේ පිළිගැනීම තුළින් පංසුකුලිකාංගය බිඳිනවා කියලා සඳහන් කරනවා ඒ නිසා කියන ගිහි හිදින්නකන් සාදිතක්කනේ ගිහියන් විසින් දෙන චීවරේ ඉවසපු ෂණේම පංසුකුලිකංග කියන එක බිඳිනවා කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි පංසුකූලික ප්‍රභේදය අපිට සඳහන් කරන්නේ. ඊළඟට මේ පංසුකූලිකාංගයේ රැකීමේ තියෙන ආනිසංස පිළිබඳව අපිට පැහැදිලි කරනවා. ඉතින් ආනිසංස ගණනාවක් අපිට දක්වනවා මෙතන කොහොමද අයම් පනානිසංසෝ මෙන්න මේවයි ආනිසංශය පංසුකූල චීවරන් නිස්සාය පබ්බජ්ජාති වචනතෝ නිස්සයානුරූපව පටිපත්ති සබ්භාවතු භික්ෂුවක් උපසම්පදා වෙනකොට උපසම්පදා සීමා මාලකයේදී නිශ්‍රය හතරක් පිළිබඳව කියලා දෙනවා භික්ෂුවක් යැපෙන්න ඕන ආකාරයන් භික්ෂුවකට යැපෙන්න අවශ්‍ය ක්‍රමවේදයන් හතරක් අබම වශයෙන් යැපෙන්න පුළුවන් ක්‍රමවේදයන් හතරක් මේ සිව්පසී පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අතරේ එකක් තමයි පංසුකූල චීවරං නිස්සාය පපජ්ජා. තතති යාව ජීවං උස්සාහෝ කරණිඤ්ඤා අතිරේක ලාභං ගහපති චීවරං යන ආදී වශයෙන් සඳහන් කරනවා. එතකොට පංසුකූල චීවරේ ඇසුරු කරගෙන පංසුකූල චීවරේ නිස්සරය කරගෙන පැවිද තිබිය යුතුයි. ඒ කියන්නේ භික්ෂුවකට උපසම්පදා වෙන භික්ෂුවකට අවම වශයෙන් පංශුකූල චීවරයක් හරි තියෙනවා නම් ඒකෙන් යැපීමේ හැකියාවක් තියෙන්න ඕනේ. අතිරේකලාභ විදිහට ගෘහපතිව ගෙනල්ලා පූජා කරන චීවර ලැබුණොත් පිළිගත්තට වැරද්දක් නෑ. හැබැයි මට අනේ ගෘහපතිව චීවර පූජා කරන්නේ නෑනේ කියලා භික්ෂුවක් දොම්නස් වෙන්න අවශ්‍ය නෑ. භික්ෂුවකට පංශුකූල චීවරයක් හොයාගෙන උනත් යැපෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා මේක භාග්‍යතුන් වහන්සේගේ නිශ්චය ධර්මයක් විදිහට තියෙන නිසා අපි පංසකුල චීවර පරිහරණය කරනවා නම් මේ නිස්සය ධර්මය ඒ ආකාරයෙන් අපි පිළිපැද්ද බවට පත් වෙනවා. ඒ වගේම තමයි චීවර පිළිබඳව ආර්ය වංශ දේශනාව මේ චීවර, පින්නපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව් ප්‍රත්‍යයන් පිළිබඳව මේ චතු ප්‍රත්‍යයන් පිළිබඳව ආර්ය වංශ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය වංශ හතරක්. මේ ආර්ය වංශ හතර පිළිපදින භික්ෂුවක් බවට පත් වෙනවා පංසුකුල චීවරය පරිහරණය කරනවා නම්. ඒ නිසා ආර්ය වංශයේ පිහිටීමකුත් අපිට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි චීවරය රැකගන්න ආරක්ක දුක්ඛාභවතෝ කියලා කියනවා. චීවරේ රකින්න දුකක් ඇති වෙන්නේ නැහැ. පංසුකුල චීවරයක් නිසා. මොකද කවුරුත් පංසුකුල චීවරය අරගන්න කැමති නැහැ. සමහර ලාවට සොහොනේ වාගේ වස්ත්‍රයක් නම් මිනිස්සු ගොඩක් බයයි සමහර වෙලාවට Taman ඒක අරගන්න. ඒ නිසා ඒක රකින්න කවුරුත් එච්චර දුක් වෙන්න දෙයක් නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලා හැබැයි සොහොනට ගිහිල්ලා මේ චීවර ලබාගත් අවස්ථාවන් ගණනාවක් වෙනතින් උන්වහන්සේලා මේ බිය අතහැරලා ඒ බඳු චීවර පරිශීලනයට යෙදিলা තියෙනවා. නමුත් වර්තමානයේ සමහර වෙලාවට සොහනක තිබුණු දෙයක් ගෙනාවොත් අපි දන්නවා සමහර වෙලාවට මිනිස් වේදේ ගේ ඇතුළට ගන්නෙත් නැහැ. ඒ තරම් බයයි සමහරු. හැබැයි භික්ෂුන් වහන්සේලා මේ චීවර පරිහරණය කරනවා. ඒ නිසා මේක රකින්න එච්චර ලොකු වෑයමක් ගන්න දෙයක් උත් නැහැ පංසකුල චීවරය කියන එක. ඉතින් ඒක කතාවක් වෙනවා අපිට මතක් වෙන අදින්නාදාන පරාජිකාවේ වික්ෂුවක් පංශකූලයක් හොයන්න යනවා සොහනට. ගියාම අලුත දමපු මල සිරුරක් තියෙනවා. මේ අලුතදම මලසිරුර පොතලා තිබුණු රෙදිකඩ මේ වික්ෂුන් වහන්සේ තෝරලා අරගන්න. අරගෙන උන්වහන්සේ මේ චීවරය අරගන්නකොට මේ මලසිරුරට අදිග්‍රහිත අමනුෂ්‍යයෙක් ඉඳලා තියෙනවා. මේ අමනුෂ්‍ය කෑ ගහන්න ගත්තා මේ වික්ෂුන් වහන්සේ මගේ චීවරය හොරකම් කරනවා කියලා. ඒ කෑ ගහනකොට ඒක මේ මලසිරුර කෑ ගහනවා වගේ වික්ෂුන් වහන්සේට දැනෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේ බය වෙන්නේ නැහැ. අපිට හිමනම් මලසිරුරක් කතා කරනවා දැක්කොත් එහෙම අතිශය බයයි හිතෙනවා. නමුත් මේ භික්ෂුන් වහන්සේ බයටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේ මේ චීවරය අරගන්නවා. අරගෙන එනවා. එනකොට කියනවා මේ අමනුෂ්‍යයා මේ මලසිරුරත් අරගෙන භික්ෂුන් වහන්සේ පිටිපස්සේ පන්නගෙන එනවා කියලා. අදිනාදාන පරාජිකා විනීත වස්තුවට මේක එන්නේ. ඉතින් මේ අමනුෂ්‍යයා මේ මලසිරුරත් අරගෙන භික්ෂුන් වහන්සේ පිටිපස්සේ පිටිපස්සේ පන්නගෙන පන්නගෙන එනවා. වික්ෂුන් වහන්සේත් කොහොම හරි මේ මලසිරුර කොච්චර තමන් පිටිපස්ස දුවගෙන ආවත් බය නැතුව ඇවිල්ලා කොහොම හරි ඇවිල්ලා තමන්ගේ කුටියට ඇවිල්ලා දොර වහගන්නවා කියලා කියනවා. ඉතින් වික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්න තැනක් නිසා අමනුෂ්‍යයෙකුට මේ කුටිය ඇතුළට එන්න හැකියාවක් නැති වුණා කියලා කියනවා. ඒ නිසා දොරකඩට ඇවිල්ලා මලසිරුර අතහැරියා. ඉතින් අපට හිමනම් මලසිරුරක් පිටිපස්සෙන් පන කරාවොත් මේ විශාල බියක් ඇති වෙනවා. ඒ නිසා වර්තමානයේ මිනිස්සුන්ට එහෙම බියක් තියෙනවා. ඉතින් වර්තමාන වික්ෂුන් වහන්සලා වුණත් මේ විදිහට බයටපත් වෙන අය ඉන්නවා. නමුත් ඒ කාලේ වික්ෂුන් වහන්සලා කොයිතරම් මේ බය නැති වීරියවන්ත වික්ෂුන් වහන්සේලාද කියලා අපිට පේනවා මේ වගේ සිදුවීම් වලින්. ඉතින් බුදුරජාණන් ශිල්පදයක් උදානා ඒ වෙලාවේදී මලසිරුරක් අලුතදම මලසිරුරක් නම් ඒ මලසිරුර පළුදු කිරීමක් ටිකක්වත් නැත්නම් එහෙම නැතුව චීවරාදී ගන්න එපා කියලා. ඉතින් ඒ නිසා පංසුකුල චීවරයක් අපි විශේෂයෙන් සොහොනෙන් ලබාගත් චීවරයක් කියලා කිව්වොත් එහෙම කවුරුත් ඒක සොරකම් කරන්න ආදී යෙදෙනවා අඩුයි ඒ නිසා චීවරේ රැකගැනීමේ දුක ඇති වෙන්නේ නැති එකත් ආනිසංශයක් ඒ වගේම තමයි අනුන්මත යැපෙන බවක් අපට ඇත්තේ නැහැ පංසුකුල චීවර පරිහරණය කරනවා නම් ඒ පංසුකුල චීවර පරිහරණය කරන භික්ෂුන් වහන්සේ අනෙක් අය මත යැපෙන්නේ නැහැ උන්වහන්සේ පංසකූලයි. ඒ නිසා ඉතින් පංසකූල චීවරයක් Tamanට හොයාගන්න පුළුවන් වුණොත් Taman ඒක ගන්නවා. නැත්තම් තියෙන චීවරේ කොහොම හරි පරිහරණය කරනවා. ඒ නිසා අන්න එබඳු ආනිසංශයක් තියෙනවා. සොරබිය නෑ. සොරු ඇවිල්ලා මේ පංසකූල චීවර අරගන්නේ නෑ. පරිභෝග තෘෂ්ණාවක් ඇති වෙනවා අඩුයි. ශ්‍රමණ සාරූපී පරිස්කාරයක් දරනවා මේ පංසකූල චීවරයක් දරන කෙනා ශ්‍රමණ සාරූපයයි. හැබැයි පංසකූල චීවරයක් දරන කෙනා ශ්‍රමණ සාරූපයයි කියලා චීවරය එක එක පාටවල කෑලි කෑලි කෑලි කෑලි එකතු කරලා ඉවරලා චීවරයක් මහගෙන දරනවා කියලා කියන එක ශ්‍රමණ සාරුප්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම විනයානුකූලවත් අපට අකපයි. සමහර වෙලාවට සමහර ගිහි උදවිය වුණත් පැහැදෙන කාරණයක් වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙක් එක එක පාටවල දැන් අද වර්තමානයේ ගත්තාම චීවරවල පාට එකක් නෙමෙයිනේ සමහර වෙලාවට කහ පාට සිවුරු තියෙනවා සමහර වෙලාවට තැඹිලි පාට සිවුරු තියෙනවා සමහර වෙලාවට මේවායි දුඹුරු පාට සිවුරු තියෙනවා සමහර වෙලාවට දම් පාට වාගේ සිවුරු තියෙනවා. පද දුඹුරු පාට සිවුරු තියෙනවා. නොඑක් නොඑක් පාට සිවුරු තියෙනවනේ. එතකොට වික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ නොඑක් නොඑක් පාට රෙදි වලින් එකතු කරලා චීවරයක් මහගත්තොත් ඒ චීවරේ පරිශීලනය කරන එක විනයානුකූලව කැප නැහැ. නොඑක් නොඑක් වර්ණවල චීවර දරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ අපට ශික්ෂාපදයක් දාලා තියෙනවා. ඒ නිසා අපි දරන චීවරය එකම වර්ණයකින් වෙන්න ඕනේ. එතකොට එහෙනම් අතීතයේ කොහොමද මේක වෙන්නේ නැත්තේ? අතීතයේ එහෙනම් පංශුකුල චීවර හොයාගන්නකොට එකම පාටින් චීවරු හම්බුණාද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අතීතයේ අද වර්තමාන විදිහට මේ පාට පාට රෙදි තිබුණා අඩුයි. අතීතයේ ගොඩක් තිබෙන සුදු පාට වස්ත්‍ර. මිනිස්සු තැන්දේ සුදු වස්ත්‍ර. ඒ නිසායි මිනිස්සු තමන් ඇඳගෙන ඉන්න සලුව චීවරයක් විදිහට පූජා කරන්නේ. ඒක සාටක බ්‍රාහ්මණතුමාට තුන් සැරයක් හිතෙන්නේ තමන් මේ පෙරවගෙන ඉන්න සලුව උඩුකයට පෙරවගෙන ඉන්න සලුව බුදුරජාණන්සට පූජා කරන්න ඕනේ කියලා හිතනවා. පළවෙනි වතාවේ පූජා කරන්න හිතනකොට හිතනවා මේක පූජා කරොත් එහෙනම් මට යන්න විදිහක් නැහැ. අපි මටයි බෙමිනියට දෙන්නටම තියෙන එකයි කියලා ලෝභ සිත උපදිනවා. මේ විදිහට අර තමන් පෙරවගෙන ඉන්න සලුව පූජා කරනවා. එතකොට එහෙම පූජා කරන්න වෙන්නේ නැහැ. ඇත්තටම නොඑක් නොඑක් පාටවල නම් භික්ෂුන් වහන්සේලාට පෙරවන්න අකැප පාටක් නම් එතකොට ඒක පූජා කරට තේරුමක් නැහැ. ඒ නිසා අපිට ප්‍රකට වෙන දේ තමයි අතීතයේ මිනිස්සුත් සුදු පාට වස්ත්‍රය පෙරවලා තියෙනවා, ඇඳලා තියෙනවා. ඒ නිසා මේ සුදු වස්ත්‍ර තමයි මේ පංසුකුල විදිහට ගොඩක් වෙලාවට එකතු වෙන්නේ. ඒ නිසා පංසුකුල විදිහට එකතු වෙන සුදු වස්ත්‍රය ගෙනල්ලා කඩ කපලා මහලා පඳුපෙව්වහම ඒක එක පාටක චීවරයක්. එහෙම නැත්නම් පාට කිහිපයක් තියෙන වර්ණ කිහිපයක් සංකලනයක් නෙමෙයි. ඒ නිසා ඉතින් එහෙම චීවරයක් අපිට දරනවා නම් ඒක ශ්‍රමණ සාරුප්‍යයි. හැබැයි නොඑක් නොඑක් වර්ණවත් චීවර දන්නවා නම් ඒක ශ්‍රමණ සාරුප්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි සමහර ලාවට චීවරේ විශාල ප්‍රමාණයක් ගොඩාක් එකතු කරලා අණ්ඩ දමලා තියෙනවා නම් ඒකට අපි පැහැදෙන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ පැහැදෙන්න. මොකද චීවරයක Taman චීවරයක් දරනකොට ඒ දැරීම තුළ අපේ සාරුප්‍ය භාවයක් තියෙන්න ඕනේ. ඒතර මේක හැමතැනම අපි ගොඩාක් ගොඩාක් චූටි චූටි චූටි චූටි අඬ ගොඩාක් දාලා මේ චීවරය පරිශීලනය කරන්න තරම් අවශ්‍ය නැහැ. පංසුකුලක චීවරයක් වුණත් අපට සම්පාදනය වෙන්න පුළුවන් මේ කාලේ හැටියට චීවර සුලභ නිසා. බුදුරජාණන් වහන්සේගේ කාලේ චීවර සුලභ නැහැ. ඊටාම චීවර දුර්ලභයි. ඒ නිසා ඒ කාලයේදී වික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් එහෙම Tamanta චීවර නොමැතිකම නිසා සහ දුර්ලභ භාවය නිසා තමයි ඊටාත්ම හොඳින් මේ චීවර පරිශීලනය කෙරිලා තියෙනවා. ඒ තාමත්ම කාලයක් බොහෝ කාලයක් අණ්ඩ ආදිය දමලා මේ චීවරේ පරිශීලනය කරලා තියෙනවා. ඉතින් වර්තමානයේ ගත්තාම අපිට ප්‍රකට වෙන්නේ ඒ විදිහටම කරන්න අවශ්‍ය නැහැ. චීවර සුලබයි. ඒතර තමන්ගේ අල්පේචතා ආදී ගුණධර්මයන්ුත් රැකගෙන තමන්ට සමසාරූපී චීවරය පරිශීලනය කරනවා කියන එක ඒ තරම් අපහසු දෙයක් නොවේ වර්තමාන කාලයේ හැටියට. ඉතින් ඒ නිසා ශ්‍රමණ සාරුප්‍ය භාවය කියලා කියන එක කියන්නේ ඒ බඳු තත්වයක් නෙවෙයි අංශුකුලක චීවරයක් දැරීම කියන එක භික්ෂුන් වහන්සේ කෙනෙකුට සාරුප්‍ය නිසා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ විසින් මේ පංශකුල චීවර දැරීම කියලා කියන එක වර්ණනා කරලා තියෙනවා. ඉතින් අද වර්තමානයේ සමහර වෙලාවට <clears throat> ධර්මදේශනා ආදීත් එහෙමත් නැත්නම් යම් යම් පැහැදිලි කිරීම් ආදීත් මේ අල්පේච්ඡතාවයෙන් බැහැර වෙලා මහිච්ඡතාවය පිළිබඳව කරුණු කාරණා කියන අවස්ථාවන් තියෙනවා. සමහරලාවට භික්ෂුන් වහන්සලා මේ පංසුකුල චීවර ආදී දරණ එක ගර්හාවට ලක් කරලා ඒක බොහොම පහත් දෙයක් විදිහට කතා කරන සමහර වෙලා අවස්ථාවන් අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසා කරපු දේ කුමක්ද කියලා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසා කරපු දේ තියෙන්නේ මෙන්න මේ පංසුකුල චීවර ආදියත් එක්ක. ඒ නිසා මේ පංසුකූල චීවරයේ දැරීම තුල භාග්‍යතුන් වහන්සේ කියපු වර්ණනා කරපු ප්‍රශංසා කරපු ප්‍රතිපදාවකට යෙදුනා බවට පත් වෙනවා. ඒ වගේම තමයි පංසකූල චීවරේ දැරීම දකන දකින අය පැහැදීමට ලක් වෙන දෙයක්. දුටුවන් පහදිනවා. ඒකත් අපට ආනිසංශයක්. යම් කෙනෙක් භික්ෂුන් වහන්සේ කෙනෙක් කෙරෙහි පැහැදෙනවා නම් ඒ පැහැදෙන්න අපේ කාය කර්ම වාක් කර්ම හේතු වුණා නම් ඒ පැහැදීම තුළින් ඒ පුද්ගලයා ශාසනයට පැහැදිලා ශාසනයේ සේවයක් කරනවා නම් ශාසනයේ වෙනුවෙන් යමක් කරනවා නම් ඒක අපේ ඒ සඳහා අපි ගෙනියන මේ වෑයමත් ප්‍රයෝජනයක් වෙනවා ඒ වගේම තමයි අල්පේචතා ආදී ගුණයන්ගේ ප්‍රතිඵලයන් Tamanට ලැබෙනවා පංචකුල චීවර පරිශීලනය. අල්පේචතා ආදී ගුණයන් තිබුණාම මේ භික්ෂුවට නිවන් දකින්න මේ හැම දෙයක්ම උපකාර වෙනවා. ඒ ගුණය ඒ ඵලය ලැබෙන ගුණයක් බවට පත් වෙනවා මේ පංචකුල චීවර පරිශීලනය කිරීම. ඒ වගේම සම්‍යක් ප්‍රතිපත්තියක් වඩන භික්ෂුවක් බවට පත් වෙනවා අස්ම ජනතාව දිත්තහනුගතියට පැමිණෙනවා. ඉතින් ඒ නිසා පංසුකූල චීවර දැරීමේ මෙන්න මෙබඳු ආනිසංස තියෙනවා කියලා බුදුගෝසාචාර්යයන් වහන්සේ අපිට විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා. ඉතින් මෙතනදී බුදුගෝස්වාමීන් වහන්සේ මේ පංසුකූලිකාංගය පිළිබඳව අපට තවත් ගාතහ කිහිපයකින් සඳහන් කරනවා. මාරසේන විඝාතහය පංසුකූල ධරෝ යති සන්නද්ධ කවචෝ යුද්ධේ කත්තියෝ විය සෝභති මාර්සේන විඝාතාය මරසෙනග වෙනසීම පිණිස පන්ස්කූලයක් දරන යතිවරයන් වහන්සේ නමක් හරියට නිකන් කියන යුද්ධයක ශාස්ත්‍රීය රජ කෙනෙක් තමන්ගේ කවචරය කවචරය කියලා කියන්නේ සන්නාහය දරාගත්තා හා සමානයි ඒ විදිහට සෝබනේ වෙනවා බබලනවා කියලා සඳහන් කරනවා පහාය කාසිකාදීහිනී වරවත්තානි ධාරිතං යං ලෝක ගරුණා කෝතං පංසුකූලං නධාරයේ මේ කසු කසීසලු ආදී උතුම් උතුම් වස්ත්‍ර යම් කිසි තමන් දරාගෙන සිටින මේ කසීසලු ආදී උතුම් උතුම් වස්ත්‍ර අතහැරලා එක්තරා ආකාරයකට මේ පංසුකූලික චීවරයක් පොරවනවා නම් සඳහන් කරනවා මේ ලෝක ගරුණා තුන් ලෝකයට ගරු වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේත් මේ පංසුකූල චීවරය දරුවා අපි දන්නවා පුණා කියන දාසියගේ මලසිරුර ඔතලා තිබුණු ඒක සඳහන් කරන්නේ තිබක් පමණ පණුවන් ගැවසී ගත්ත ඉහඳ පණුවන් ගැවසී ගත්ත චීවරය එහෙම නැත්නම් වස්ත්‍රය භාග්‍යතුන් වහන්සේ අරගෙන ඒ භාග්‍යතුන් වහන්සේ ඒ චීවරය සෝදලා පංසකුල චීවරයක් විදිහට දරුවා කියලා කියනවා. ඉතින් ඒ නිසා සඳහන් කරන්නේ මේ එක්තරා විදිහකට බුදුරජාණන් වහන්සේත් මේ කසීසලු ආදී උතුම් උතුම් වස්ත්‍රය අතහැරලා පංසකුල චීවරයක් දරුවා නම් කෝතම් පංසකූලන්න දහරයේ කවුද මේ කියන පංසකූලක චීවරය දරන්නේ නැති භික්ෂුන් වහන්සේ කියලා අපිට ප්‍රශ්නයක් අහනවා. තස්මාහි අත්තනෝ භික්ඛු පටිඤ්ඤං සමනුස්සරං යෝගාචාරානුකූලම් හි පංසුකූලේ රතෝ සියා තස්මා ඒ නිසා අත්තනෝ භික්ඛු පටිඤ්ඤං සමනුස්සරං තමන්ගේ භික්ෂූත්වයේ කියන මේ ප්‍රතිඥාව සිහි කරන පුද්ගලයා යෝගාචාරා අනුකූලම් හි පංසකූලේ රතෝසියා මේ යෝගාචාරයන් වහන්සේලාට අනුකූල වන පාංශුකූල චීවරේ කෙරෙහි තමන්ගේ ඇලීමක් ඇති කරගන්නව වන්නේය කියලා බුදු ගෝස්වාමීන් වහන්සේ අපිට පංශුකූලිකංග සමාදාන ආදී විධාන ප්‍රභේද ආනිසංස පිළිබඳව සඳහන් කරමින් පංශුකූලික කතාව නිම කරනවා. ඒ නිසා විෂදි මාර්ගය මෙතනදී සඳහන් කරනවා අයන්තාව පංසුකූලිකංගේ සමාදාන විධානත්ව බෙහෙදානි සංස වන්නනා කියලා සඳහන් කරනවා. ඉතින් අපිට සඳහන් කරේ අර මුලදී මේ දුතාංග කතාවේදී අත්තතෝ ලක්කනාදීහි සමාදාන විධානතෝ ප්‍රවේදතෝ බෙහෙදතෝ ච තස්ස තස්සානි සංසතෝ කියලා කරුණු මාත්‍රිකා කිහිපයක් සඳහන් කරා මේ එක දුතාංගය පිළිබඳව කතා කළ යුතු කරුණු කාරණා. ඊට අමතරව මේ දුතාංග පිළිබඳව කුසලත්තිකතෝ චේව දුතාදීනං විභාගතෝ සමාස ව්‍යාසතෝ ചാපි විඤ්ඤාතබෝ විනිච්ඡයෝ කියලා තවත් කතා කළ යුතු කරුණු කාරණා කීපයක් කියනවා. හැබැයි පංචකූල සමාදානයේට වැදගත් වන අර මූලික කරුණු කාරණා සියල්ලම පංචකූලිකාංගයට අදාළව සාකච්ඡා කරලා අවසන් වෙලා ඒ නිසා අයන්තාව පංචකූලිකංගේ සමාදාන විධානප්ප බෙහෙදානි සංසවන්නා කියලා බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ කොටස අවසන් කරනවා. එතනින් ඉදිරියට තෙචීවරිකාංගය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද මේ පංචකූලිකාංගය පිළිබඳව කතාව නිම කරලා ඉතින් අද දවසේ අපිට තෙචීවරිකාංගය පිළිබඳව කතා කරන්න තරම් කාලයක් නැහැ. අපි අපි වෙන් කරගත්ත කාලය අවසන් වන නිසා අද දවසේ අපි මේ පංචකූලිකාංග කතාවෙන් අපි අමතපදම් වැඩසටහනේ මේ අද දවසේ දේශනේ સમાප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගිහි පාර්ශවයන් උදෙසා නැවත වාරයක් මතක් කරන්න. දැන් වික්ෂුන් වහන්සේ නමක් මේ පංසුකුල චීවරයක් දරන ආකාරය පිළිබඳව අපි දැනගත්තාම අපි ඒ පිළිබඳව ඉගෙන ගත්තාම අපට ලැබෙන ආනිසංසය මොකද්ද? භික්ෂුවක් මෙන්න මේ ආකාරයකින් පංසුකුල ආදී දැරීමෙන් තමන්ගේ අල්පේච්ඡතා ආදී ගුණාංග වර්ධනය කරගන්නවා නම් නිවන් සඳහා පිළිවෙත් පුරන සදහැවත් ගිහියන් විසින් අපිත් මොකද කරන්න ඕනේ? අපිත් පංශුකූල විදිහට අපිට පංශුකූල වස්ත්‍ර දරන්න බැරි වෙයි. හැබැයි පංශුකූල වස්ත්‍ර දරුවේ නැති වුණාට කමක් නැහැ. හැබැයි භික්ෂුන් වහන්සේලාගේ මේ ප්‍රතිපත්තිය ශ්‍රවණය කරන අපිට ලැබෙන ප්‍රධානම අවස්ථාව තමයි අපිත් මේ ඇඳුම් පැළඳුම් ආදී පරිශීලනය කරන පරිස්කාර පිළිබඳව තියෙන ලෝභසිත එක්තරා විදිහකට දුරු කරගෙන ඒ සඳහා තියෙන ඇලීම දුරු කරගෙන අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කරගත යුතුයි කියන අවබෝධය ගිහි පාර්ශවයන්ට ඇති කරගන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේලා රකින පංස්කූලිකාංග ආදී කතා පිළිබඳව ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම තමයි මේ ජීවිතයේ තමන්ට නිවන් සාක්ෂාත් කරගන්න ඕන ලැබෙනවා නම් පසු ජීවිතයකදී අපට මේ බුදු ශාසනයකදීම යම් කිසි විදිහකට මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා බුදු ශාසනයක් ලැබෙනවා නම් ඒ බුදු ශාසනයකදී මේ දුතාංග සමාදන් වෙලා රකින්නත් අපි මේ දුතාංග පිළිබඳව කරන කතා බහ ප්‍රයෝජනවත් වෙනවා කියන කාරණයක් සිහිපත් කරමින් ඉතින් මේ අද දවසට අපි දේශනේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරපු මේ පංචකූලික ධාරණය ආදී කරුණු කාරණා විස්තර විවරණය කර දීමෙන් ජනිත කුසලානිසංස ධර්මය අපි හැම සිළු දෙනාම අපිත් අපගේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආත්මාරක්ෂක ලෝකපාලක සෑම්සල දිවිතා මණ්ඩලයන්ට අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දෙවියොත් මෙපින් දැකබලා සතුට වී දිව්‍ය අසීසුරු වඩ වඩාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා අපි හැම සිළු දෙනාටත් මේ උදාර කුසල ශක්තිය මේ නිවන් මඟ සම්පාදනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියන දහසිනුත් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරලා අවසන් කරමු. ආකාසත්තහා ච භුම්මත්තහා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තහා ච භුම්මත්තහා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු මං පරන්ති